සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම. බෞද්ධ රූපවාහිනිය සදැහැති ඔබ වෙනුවෙන් සෑම බ්‍රාස්පතින්දාවකදීම sannivedanaya කරන සසරින් නිවනට දේශනා මාලාවේ තවත් උතුම් වූ දේශනාවක් මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම. සදැවතුනි මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සුපුරුදු ආරාධනෙන් අදත් දම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා පිළියන්ද කහපුල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති පූජනීය තපෝවනේ අරියතජ පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමු කොට පින්වත් ස්වාමින් වහන්සේ নমස්කාර පූරකව සාතුනාද නන්වා ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදෑවතුනි අද මෙතුම් වූ දේශනා වෙනුවෙන් සිය පුණ්‍යකාමී දායකත්වය ලබා දේ කටයුතු කරනවා බෞද්ධ හම්බාර්ථජාලයේ අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මෙතුමා එතුමන්ගේ බිරිතවන ගංගා ගරුතර මහත්මිය සහ දියණිය වන මලිත්සා ගරුතර දියණිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස විසින්.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 මේ ධර්ම දේශනාව දීර්ඝ කාලයක් ධර්ම දේශනා මාලාව දීර්ඝ කාලයක් පුරාවට දේශනා කරනවා විසුද්ධි මාර්ගය ඔස්සේ. ඒ විසුද්ධි මාර්ගය ඔස්සේ දේශනා කරන ධර්මයේ මීට කලින් දේශනාවල අපි සීල විසුද්ධිය පිළිබඳවත් චිත්ත විසුද්ධිය පිළිබඳවත් දහම් කරුණු රාශියක් දේශනා කරා. දිටි විසුද්ධිය පිළිබඳවත් ධර්ම දේශනා රාශියක් දේශනා කළා තියෙනවා. තවමත් දේශනා කරන්නේ දික්ටි විසුද්ධිය පිළිබඳව. සප්ත විසුද්ධීන් වල තුන්වෙනි විසුද්ධිය. දික්ටි කියන්නේ දකිනවා සුද්ධ පිරිසිදුව. විසුද්ධි වඩාත් පිරිසිදුව දකිනවා. වඩාත් පිරිසිදුව දකින්න අවශ්‍ය වෙලා තියෙන්නේ අපි දකින්නේ අපිරිසිදුව නිසා. අපි දකින්නේ වැරදි ආකාරයට නිසා. ඒ දකින දර්ශනය නිවැරදි කරගන්න තියෙන එකම දහම ලෝතර බුදුරජාණන් වහන්සේගේ දහමයි. ඒ දහම නිවැරදිව අවබෝධ කරගත්තාම, තේරුම් ගත්තාම, ඒ ධර්මය දැනගත්තාම, දැකගත්තාම ඒ දර්ශනය පිරිසිදුයි. ඒ පිරිසිදු දර්ශනය තුළින් තමාටයි සැකයක් ඇති කරන්නේ. විමතියක් ඇති කරන්නේ. යම් කුකුසක් ඇති කරන්නේ. දෙකීම පිරිසිදුයි නම් ඒකට තනි වචනයක් පාවිච්චි කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි. දිට්ඨි කියන්නේ දකින්න. සම්මා කියන්නේ නිවැරදි යහපත් දකින්න. අපි දිට්ඨි විසුද්ධිය තුළින් පැහැදිලි කරගෙන ඉන්නේ පසුගිය ධර්ම දේශනා තුළ පැහැදිලි කරා නාම රූප පිළිබඳව. ඇයි මේ නාම රූප පිළිබඳව අපි නැවත නැවත නැවත නැවත කියන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ ওই නාම රූප දෙක තුලින්මයි. දුක්ඛාර සත්‍ය ඇතුළත් වෙලා තියෙන්නේ නාම රූප දෙක තුල. දුක සමුදාය සත්‍ය ඇතුළත් වෙලා තියෙන්නේ නාම රූප දෙක තුල. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය තුළ වෙලා තියෙනෙත් නාම රූප දෙක තුළ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය තුලත් වෙලා තියෙනෙත් නාම රූප දෙක තුළ. එහෙනම් අපි අවබෝධ කරගන්න තියෙන්නේ නිවැරදිව නාම රූප දෙකක්. පසුගිය ධර්ම දේශනා තුලත් පැහැදිලි කරා. කරුණ වටක් සම්පූර්ණ කළොත් අපි මේ භවයේ මේ දුක් වලින් නිදහස් වෙනවා. සියලු දුක් වලින් නිදහස් වෙනවා. ඒ කරුණාවට නැවත පොඩ්ඩක් සිහිපත් කරනවා. මේ ලෝකේ සෑම කෙනෙකුටම උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි. සීයහා මනානුවන සතිහා යෝනිසෝ මනසිකාරයයි. දියුණු කරගන්න තියෙන ධර්මතා දෙකයි. ඒ තමයි සමතයයි විපස්සනාවයි. මනාව අවබෝධ කරගන්න තියෙන ධර්මතා දෙකයි. නාමයයි රූපයයි. ඉවත් කරගන්න තියෙන ධර්මතා දෙකයි. අවිද්‍යාවයි තණ්හාවයි. මෙන්න මේ කරුණාවට අපි සම්පූර්ණ කළේ නැහැ මෙච්චර කාලයකට මේ සංසාරෙදී. යම් තාක් දුරට අපි සිහිය දිනු කරගෙන ආපු නිසා පෙර භවයත් මේ භවයත් සම්බන්ධ කරගත්ත හොඳ සිහියෙන් යුක්තව කුසලාරම්මණයක මනස පිහිටවලා ඒ අනුව manussාත්ම භාවයක් ලැබුවා. ඒ ලබාගත් manussාත්ම භාවය අතිශය ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨ වෙන්නේ කරුණු කීපයක් නිසා. ඒ තමයි සම්බුද්ධ ශාසනයක් තුල ලබන්නට manussාත්ම භාවයක් ලබන්නට. ඒ කුසල ශක්තිය ශ්‍රේෂ්ඨ කුසලයක් කරගත්තා. ඒ සම්බුද්ධ ශාසනය තුල manussාත්ම භාවයක් ලබාගෙන පතිරූපදේශ වාසොච්චා සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට ශක්තිය ලැබුණා. ඒකට වාසනාව ලැබුණා. සත්පුරුෂ ආශ්‍රයක් ලැබිලා තිනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. සද්ධර්මයක් ඇහෙන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට පස්සේ බුදු කෙනෙක් පහළ වෙලා ඒ සම්බුද්ධ ශාසනය නිමාවටපත් වෙන කාලයක් එනවා. සියලුම බුදුවරයන් වහන්සේලා දේශනා කරන සනාතන ධර්මය සබ්බේ සංඛාරා අනිච්චා කියන ධර්මතාවය තුළ ඒ ශාසනයත් යම්කිසි දවසක අතුරුදහන් වෙනවා. එන් පස්සේ අති දීර්ඝ කාලයක් තියෙන්නේ බුද්ධ ශූන්‍ය කාලයක්. අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ඒ බුද්ධ ශූන්‍ය කාලය. ඒ කාලයත් අපිට මගහැරුණා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සම්බුද්ධ ශාසනයක් පවතින කාලෙක. තුනුරුවන් කියන වචනේ අහන්න ලැබෙන්නේ අවුරුදු කෝටි ගාණකට පස්සේ. බුද්ධ කියන වචනය අහන්න ලැබෙන්නේ අවුරුදු කෝටි ගානකට පස්සේ. අපිට මේ වචනේ නිරන්තරයෙන් ඇහෙනවා. ධර්මයේ කියන වචනය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අවුරුදු කෝටි ගණකට පස්සේ. මහා සංඝරත්නය කසාවත ආරණ්‍ය සේනාසනය වේර විහාර පන්සල් දාගැබ් චෛත්‍ය බොමලු දකින්න හම්බෙන්නේ අවුරුදු කෝටි ගණකට පස්සේ. ඒ සියල්ල ලැබිලා තිනවා. ෂණ සම්පත්තියක් හැබැයි. ෂණ සම්පත්තියක් කිව්වේ. ඊටාම ෂණයක් සිපිල්ලම් ගන්න තරම් කාලයක් ගන්න පුළුවන් විශ්වයේ කාලයත් එක්ක සංසන්දනය කළොත් ඒ තරම් කෙටි කාලයක් තුළ මේ ලබාගත් මනුස්ස ජීවිතයේ උපරිම ඵල නෙලා ගන්න තියෙන අවස්ථාවකට මේ අවස්ථාවේ සියලු දෙනා සම්බන්ධ වෙලා මේ ධර්මය ශ්‍රවණය කරනවා. එහෙනම් නාම රූප පිළිබඳව අපි දීර්ඝ දේශනාවන් සිද්ධ කරලා තිනවා. හැබැයි තවත් දේශනා කරන්න වෙනවා. ඒකට හේතුව තමයි තවමත් අපි ওই ධර්මතා දෙක තුල අපේ මනස පැටලිලා තියෙනවා. නාම රූප දෙක තුල රූපේ සත්‍යකෝ සත්‍යකට අයිති කියලා තාම මනසේ මනස පැටලිලා තියෙනවා. මනස රැව් පිළිත් රැව් දෙන්නේ ආත්මයක් හැටියට සත්‍යයක් හැටියට රූපය වේදනාව ආත්මය සත්‍යයක් හැටියට මානසිකාම රැව් පිළිරව් දෙනවා සංඥාව ආත්මයක් හැටියට සත්‍යයක් පුච්චලයක් හැටියට මනස රැව් පිළිරව් දෙනවා තාම සංස්කාරය ආත්මය සත්‍ය පුච්චලයක් හැටියට මනස තාම රැව් පිළිරව් දෙනවා විඥාණය භවෙන් භවයට යන දෙයක් සදාතනික දෙයක් ආත්මයක් සත්‍යයේ පුච්චලයක් හැටියට මනස රැව් පිළිරැව් දෙනවා තාම. ඒ නිසා නැවත නැවත මේ නාම රූප පිළිබඳවම දේශනා කරන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ නාම රූප පිළිබඳව විග්‍රහ කළේ ඔය ස්වභාවයෙන් මිදෙන්න. රූපය ආත්මය වශයෙන් එහෙම නැත්නම් සත්‍ය කියන ඒ වැරදි දිට්ඨිය තුල මනස පැටලිලා ඉන්න සත්‍යයන්ට ඒකෙන් ගැලවෙන්න දේශනා කළේ ආයතන දේශනාව. රූපේ එකක් හැටියට නෙමෙයි පහක් හැටියට. ඇස කන නාසය දිව ශරීරයේ රූපයට දැම්මා. මනස කියන එක එකකට දැම්මා. එතකොට එතන පහක් තියෙනවා. සිත මම කියලා ගත්ත පුච්චලයට වේදනා සංඥා සංකාර විඥාන සිත විඥානය මනස මම ආත්මය එහෙම නැත්නම් සත්වයෙක් එහෙම නැත්නම් පුච්චලේ ජීවියෙක් කියලා ඒ වැරදි සිතුවිල්ල මිදෙන්නට දේශනා කළේ ඒ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට බෙදලා. එතකොට එකක් නෙමෙයි හතරක් තියෙනවා. රූපය පහට බෙදලා පෙන්නවා ආයතන දේශනාවේදී. ස්කන්ධ දේශනාව, ආයතන දේශනාව, ධාතු දේශනාව 18කට බෙදුවා. ඒ නාම රූප දෙකම වේදනාවත් සත්‍යෙක් පුච්චලෙක් ආත්මයක් කියලා අරගෙන සංඥාවත් සත්‍යෙ පුච්චලේක ආත්මයක් කියලා අරගෙන සංස්කාරයත් සත්‍යෙ පුච්චලේක ආත්මයක් කියලා අරගෙන විඥානයත් සත්‍යෙ පුච්චලේක ආත්මයක් කියලා අරගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න. ତර රූපේ පහකට බෙදලා ඒ විඥානයේ මනස මානසිකාරය හතරට බෙදලා ආයි 18කට බෙදෙනවා. ඒ සිතයි කයයි දෙකම එකට එකතු කළා ආත්මයක් හැටියට දාගෙන සත්‍ය පුච්චලෙක් හැටියට ඒ ගත්ත වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න ධාතු දේශනාව සිද්ධ කළා. 18කට බෙදලා. ඇසයි බාහිර රූපයයි ඒ දෙක නිසා හැදෙන සිතයි කොටස් තුනකට බෙදලා පෙන්නනවා. තුනෙන් එක තැනකවත් ආත්මයක් නැහැ. සත්‍යකුත් නැහැ. පුංචි ලෙකුත් නැහැ. කණයි ශබ්දයයි සිතයි කරුණ තුන එකට එකතු කරලා අරගන්න. මට ඇහුණා කියනවා ආත්මේ ආත්මයක් සත්‍ය පුච්චරයක් කියලා දාගත්තා. නෑ කොටස් තුනක් තියෙන්නේ. කොටස් තුනේම තියෙන ක්‍රියා තුනක්. නාස්යයි ගන්ධයයි ඒ නිසා හැදෙන සිතයි එකට එකතු කරලා මට සුවඳයි කියලා ගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න පෙන්නනවා නෑ කොටස් තුනක් තියෙන්නේ කොටස් තුනේම තියෙන ක්‍රියා තුනක්. දිවයි රසයයි ඒ නිසා හැදෙන සිතයි කොටස් තුනට පෙන්නලා බෙදලා පෙන්නනවා. ඒකකවත් ආත්මයකුත් නැහැ සත්‍යයකුත් නැහැ පුච්චලයකුත් නැහැ ඒ කොටස් තුනේම තියෙන ක්‍රියා තුනක්. ශරීරයත් පහසත් ඒ නිසා හැදෙන සිතත් කොටස් තුනකට බෙදලා පෙන්නනවා. තුනේ තියෙන ක්‍රියා තුනක්. එතනත් ආත්මයකුත් නැහැ සත්වයකුත් නැහැ, පුච්චලයකුත් නැහැ, ජීවියෙකුත් නැහැ. මනසයි බාහිර අරමුණයි මනෝ විඥානයයි කරුණු තුනට බෙදලා පෙන්නනවා. එතනත් ආත්මයකුත් නැහැ, සත්වයකුත් නැහැ, පුච්චලයකුත් නැහැ. ඒ කරුණු තුනේ තියෙන ක්‍රියා තුනක්. මේ 18 එම තියෙන ක්‍රියා 18ක්. හැබැයි අර රූපය තුල මුලා වෙලා රූපය මම කියලා ගත්තා. වේදනා සංඥා සංකාර විඥාන කියන හතර එකින් එක ආත්මය හෝ මම කියලා දාගත්තා. දෙක එකට එකතු කළා මම කියලා දාගත්තා. ඒක නිසා මේක බෙදෙනවා නාම රූපවලට. අන්න බුදුරජාණන් වහන්සේ අපට බෙදලා වෙන් කළා පෙන්නනවා නාම රූප දෙකක ස්වභාවයක් තියෙන්නේ. මෙන්න මෙතන පිරිසිදු කරගත්තාම බුදුදහම කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ නැති තාක්කල් මේ බුදුදහම කියන එක තේරුම් ගන්නෑ. තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා කම්මස්ස කතා මානව සත්තා කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා කම්මං සත්‍යේ විභජති හීනම් ප්‍රණීතායාති සම්මුති වශයෙන් දේශනා කළ කර්මය සත්‍ය විදින දෙයක් හැටියට නමුත් පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන දේ තමයි අවබෝධ කරගත යුත්තේ පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන්නේ පුච්චලයකට දෙයක් නෙමෙයි සතර මහා ධාතු හා සිතුවිලි වලට සිද්ධ වෙන දෙයක්. අර නාමයට සිද්ධ වෙන සිදුවලියක් තියෙනවා. රූපයට සිදු වෙන සිදුවලියක් තියෙනවා ක්‍රියාවක් තියෙනවා. ඒ දෙක සිද්ධ වෙන්නේ මොකද කියන කරුණු කාරණා අපි හොයන්න ඕනේ. අපි හිතන්නේ මේ පුච්චලයා මේ කර්මය කළා ඒ නිසා ඒ පුච්චලයක විඳිනවා. වැරදි. ඔහොම දකින්න තාක්කල් පුච්චලයක් පස්සෙන් යනවා. සත්‍යයක් පස්සෙන් යනවා, ජීවියක් පස්සෙන් යනවා, ආත්මයක් පස්සෙන් යනවා. ආත්මයක් තුල ධර්මය හොයන්ට එපා. ලැබෙන්නේ ඇයි? අනාත්මයි. බෞද්ධ දර්ශනය තුල උගන්වන්නේ අනාත්මයි කියන කාරණය. අනිත්‍ය කියන කාරණය, දුකයි කියන කාරණය. මේක අවබෝධ වෙන්නේ නැහැ සත්පුච්චල සංඥාව තුල ඉන තාක්කල්. මේ ලෝකේ සත්‍යයට භවයෙන් භවයට සැරිසරන්න තියෙන කරුණු 6යි. හේතු 6යි තියෙන්නේ. මේ හේතු 6 අපි තාම හදනවා. තාම ඔක හදලා ඉවර කළේ නැහැ. හේතු 6ම ඇති වෙන්නේ සිතේ නාම ධර්මයන්. සත්‍යයට සසර පැවැත්මට මේ භවයෙන් ඊගව භවයට ඊගව භවයෙන් ඊගව භවයට මේ විදිහට අනන්ත අප්‍රමාණ කාලයක් මේ ධර්මය අවබෝධ කරගෙන පිළිවෙලින් සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල ලබලා නිවසින් සැනසෙන තාක්කල් මේ කරුණු හයත් එක්ක පැටලිලා තියෙන මනස මේ කරුණු හයේ ක්‍රියාව නවත්තපු දාට සසරෙන් මිදෙනවා අද ධර්ම දේශනාව සසරෙන් නිවනට මාතෘකාව යටතේ එහෙනම් ඒ හේතු හය මොකද්ද බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ හේතුව හැදුවොත් මේ ඵලය ලැබෙනවා. මේ හේතු අයින් කළොත් ඵල නිරෝධයක් තියෙනවා. ඵලය නිරෝධ කරගන්න බැරි වුණා තාම අපිට. ඇයි? හේතු හේතුවා. අදත් හේතු හදනවා. මොනවාද හේතු? පෙර භවයේ ওই හේතු හය හදාගෙන තමයි මේ භවයට ආවේ. ආසාවයි තරහවයි මුලාවයි හේතු තුනයි. මේක පාලියෙන් කියනවා ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියලා. අලෝභයයි අද්වේෂයයි අමෝහයයි කියනවා. පරිත්‍යාග බව. දන් දීම, අතහැරීම. ඒක කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව. ওই කරුණු හයයි මේ සත්‍යයට භවයෙන් භවයට භවයෙන් භවයට නැවත නැවත පුනර්භවයක් ඇති කරන ධර්මතා හය. දැන් ඔය හය මේ භවෙත් හදනවා. බලන්න නැද්ද කියලා. ඔය හයම නාම ධර්ම. ඇයි නාම ධර්ම කියන්නේ? සිතේ උපදින්නේ. ආසාව කියන ධර්මතාවය කොහෙද උපදින්නේ? සිතේ. තරහව කියන ධර්මතාවය කොහෙද උපදින්නේ? සිතේ. මුලාව කියන ධර්මතාවය මුලා වෙන්නේ ශරීරයෙන් නෙමෙයි සිතින්. මනසින් මුලා වෙන්නේ. එහෙනම් ආස්සාවයි තරහවයි මුලාවයි අදත් තියෙනවා. නැහැ කිව්වොත් බොරු. තියෙනවා. පිළිගන්න වෙනවා. මටත් තිබ්බා. ඒ හින්දානේ මාත් ආවේ මේ භවෙට. ඔය කට්ටියටත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පරිත්‍යාග සීලේ සිතක් තිබ්බා පෙර භවයේ. කරුණා මෛත්‍රීත් තිබ්බා. ප්‍රඥාවක් තිබ්බා පෙර භවයේ. ඒ පරිත්‍යාගශීලී සිත ප්‍රගුණ කරගෙන අපය දීලා සැප විඳිනවා. ඒ පරිත්‍යාගශීලී සිත දානමය සිත අතහැරීමේ සිත පුරුදු කරගෙන ආපු අය දීලා සැප විඳිනවා. පුජ්‍යලයක් කියන්නේ මේ සැප විඳින්නේ සතර මහා ධාතුන්ගේ ප්‍රසන්න ආකාරයක් ශරීරය තුලින් නිර්මාණය වෙනවා. ඒකයි ලස්සනයි කියලා කියන්නේ. එයාගේ හැඩරුව හරි ලස්සනයි කියලා කියන්නේ. සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් නිසා පුජ්‍යලයක් ලස්සනක් එතන නැහැ. පුජ්‍යලයක් ලස්සනයි කියලා ගත්ත තැනම වැරදිලා අපිට. එහෙනම් අර පරිත්‍යාගශීලී සිත තුලින් හැදුවේ පුච්චලයක් නෙමෙයි රූපයක්. ඒ රූපය හදන්න ප්‍රත්‍ය වුණ ධර්මතාවය මොකක්ද? අර කරුණ හය ඒ නාම ධර්ම. ඇයි? ආසාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. නාම ධර්මයක්. සිත තුළක උපදින සිතත් එක්ක පවතින සිතත් එක්ක ක්‍රියාත්මක වෙන සිතත් එක්ක ඇති වෙන සිතත් එක්කම නිරුද්ධ වෙන යම් සිතවිල්ලක් ඇද්ද සිතත් සිතුවිලිත් නාම ධර්ම. එහෙනම් ආස්සාව කියන්නේ මොකක්ද? නාම ධර්මයක් සිතුවිල්ල. තරහව කියන්නේ නාම ධර්මයක් සිතුවිල්ලක්. නාම ධර්ම. මුලාව. මොකද්ද මුලාව කියන්නේ? මුලාව කියන්නේ රතු පාට කන්නඩියක් දාගෙන ලෝකෙ දිහා බලන්න එතකොට මුලාව පේනවා. අපි බලන්නේ මේ විදිහටම තමයි. රතු පාට කන්නඩියක් දාගෙන ලෝකෙ දිහා බැලුවාම ලෝකේ රතු පාට ඉන්නේ. දැන් එහෙමම බලාගෙන හිටියොත් ලෝකෙ පේන්නෙම රතු පාටට. අනිත් පුච්චලෙක් කිව්වොත් නෑ ওই පාට වැරදි රතු පාට නෑ ලෝකෙ මේ පාටයි කිව්වට පිළිගන්නේ නෑ මට පේන්නේ රතු පාටයි ලෝකේ රතු පාටයි. ඒකනේ අර මම මුලින් කිව්වේ සත්‍යයක් දකින්න තාක්කල් ධර්මය අවබෝධ කරන තාක්කල් දකින්නේ සත්‍යයක්මයි. නෑ මමම තමයි ඉන්නේ. ඇයි? පාට කන්නඩියෙන් බලන්නේ. අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ඉඳගෙන බලන්නේ. අන්ධකාරයෙන් ඉඳන් බැලුවහම පේනවද? මෝහය කියන්නේ ඇහත් ඇහැක පැටලෙනවනේ දැලක්. මගේ ඇහි දැලක් පැටලෙලා වගේ මට පේන්නේ බාහිර හරියට. දැන් මොකද එතකොට? මෝහය කියන්නේ අන්න ඒ වගේ එකක්. හරියට පේන්නේ නැහැ. මේ තාමත් හරියට දැක්කෙත් දැන් වාඩි වෙලා ඉන්න සත්‍ය පුච්චලියද නාම රූප දෙකක්ද මම දැන් නම් උත්තර දෙයි නාම රූප දෙකක් කියලා මම දන්නවා හැබැයි නැගිටලා යන්නේ කෙනෙක් හැටියට අන්න ඒක තමයි සිතින් සම්පූර්ණයෙන් බැහැර කරන්න ඕන කියන්නේ ඒක අවබෝධ කරගන්න තමයි නාම රූප වෙන් කරන්නේ මෙච්චර පැහැදිලිව දේශනා ගණනාවක් තුළ පැහැදිලි කරලා පෙන්වන්නේ හරියටම නාම රූප දෙකක්මයි මේ තියෙන්නේ මේ වාඩි වෙන්නේ මේ නැගිටින්නේ මේ ගමන් කරන්නේ මේ කන්නේ බොන්නේ මේ සියලු ක්‍රියාවන් කරන්නේ නාම රූප දෙකක්. පැහැදිලි කරනවා තවත්. උදේ පාන්දරට නැගිට්ටාම ශරීරය හෙවත් සතර මහා ධාතු හෙවත් රූප ටික තමයි ඇඳේ පෙරලලා තිබ්බේ. මම නිදාගත්තේ නැහැ. ඒකට ඉඩ දුන්නේ සිතයි. නිදාගන්න කිව්වේ කවුද? සිතක්, සිතවිල්ලක් විතරයි. ඒ නාම ධර්මයක්. නාම ධර්මයක් හටගත්තා රූප ධර්මයෙන් නිදි කෙරෙව්වා. නැගිටලා කියන මම නිදාගත්තනේ. කවුද නිදාගත්තේ? ඔව්. සම්මුතියේ ජීවත් වෙන්න ඕනි. නාම රූප දෙකක ක්‍රියාවක් නෙමෙයි දෙතන තිබ්බේ. සිත කිව්වේ නිදාගන්න කියලා. නැද්ද? එතකොට සිත කියන්නේ මොකද්ද? විඥානේ අරමුණ දැනගන්න ස්වභාවය කයට තෙහෙට්ටුවක් දැනෙනවා අපහසුාවක් දැනෙනවා දැනෙන්නේ සිතට කයට දැනෙන අපහසු කොහෙන්ද පිළිගන්නේ? සිතින්. කියනවා මම නිදා ගන්න යනවා. දැන් කවුද නිදාගන්නේ? සතර මහා ධාතුව සුද්ධාස්ත්‍රක ඇඳේ පෙරලලා දානවා. සිත භවාංගගත වෙනවා. භවාංගයට යනවා සිත. චුති ප්‍රතිසන්දි භවාංග කියන ආරම්මණය ගන්නවා. චුති ප්‍රතිසන්දි දෙකේ ගත්ත ආරම්මණය. ඒකම තමයි නිින්ද ගියාම තියෙන භවාංග. දැන් නිදි කවුද නිදි? නෑ. අර මනසේ නිද්‍රාව භවංගසිත චුති ප්‍රතිසන්දි දෙකේ ගත් ආරම්මණය තුල මනස රඳවලා සතර මහා ධාතු ඇඳේ පෙරලලා දාලා තිනවා. නැද්ද? උදේ පාන්දර නැගිටිනවා. ඇහැරෙනවා. භවංග චලකට කියන අපි ධර්මයෙන් භවංග චලන භවංග පච්ඡේද භවංග චලන අදි වශයෙන් තියෙනවා. පංචත්තාවර්ජන චක්කු විඥාන හොසෝත විඥාන සම්පටිච්චන සම්තිරණ වට්ටපන ජවන තදාරම්මන ආදි වශයෙන් තියෙන ගොඩක් දැන් මේ සිත නෑවදි උනේ සිතයි අවදි උනේ දැන් සිත කිව්වොත්ද සතර මහා ධාතුන් ඇඳේ වාඩි වෙන්නේ සිත කිව්වොත්ද මම වාඩි වෙනවා බෑ සිත අනදෙන්න මොනේ වාඩි නැගිටලා වාඩි වෙන්නේ ඔව්ද නැත්. එතකොට නැකිట్లా වාඩි උනේ මමද? නෑ අර පෙරලලා දාලා තිබ්බ සතර මහා ධාතුන් දැන් වාඩි කරවලා තිබ්බා. සුද්දාෂ්ට කලාපේ දැන් වාඩි කරවලා තිබ්බා. දැන් පොඩ්ඩක් කියලා ඉඳලා ඈලි මෑලි ගැතියත් ඇරලා දැන් නැගිටිනවා. දැන් යන්නේ කොහටද? වොස්රූම් එකට, බාත් รู ම් එකට යනවා. දැන් ඒකටත් යන සිත නෙමෙයි දාන කලේ. සිත නෙමෙයිද කිව්වේ. සිත කියන්නේ නාම ධර්මයක්. මේ නාම රූප දෙක වෙන් කරගන්න. මේ කරන ක්‍රියාව අල්ලගන්න. මේ අපිව මුලා කරලා තියෙන මුලාවෙන් මිදෙන්න. අවිද්‍යාවෙන් ගැලවෙන්න. මේ නාම රූප දෙක තමයි අපට පාට කන්නඩි දාලා මෝහය නැමැති දැලෙන් වහලා මේ නාම රූප දෙකේ යථා ස්වභාවය අපට පෙන්වන්නේ නැති. මෝහය නැමැති දැලෙන්. දැලකින් මෙහා පැත්තේ ඉඳලා බැලුවොත් එහා පැත්තේ දින දේ හරියට පේන්නේ නැහැ. වාත්‍රූම් එකට ගිහිලා දත් මැදලා මූණකට සෝදනවා. සෝදන්නේ මුහුණත් නෙමෙයි, දදුත් නෙමෙයි, කටත් නෙමෙයි, සතර මහා ධාතු පිරිසිදු කරනවා. ඒකට අනකලෙ සිත හෙවත් මනස හෙවත් විඥානයයි. ඒක නාම ධර්මයක්. මේ සෑම ක්‍රියාවකටම අන කරන්නේ සිත නෙමෙයි. සෑම දෙයක්ම කරන්නේ. දැන් එතනින් එළියට එනවා. එළියට එනකොට දැනෙනවා ශරීරයට අපහසුතාවයක් කුසගින්නක්. ශරීරයට Tamanට දැනෙන කුසගින්නද සතර මහා ධාතුන්ගේ යම් අපහසුතාවයක් ඇති වෙලා සතර මහා ධාතුන්ගේ අපහසුතාවයක් ඇති වෙලා හැබැයි මනසට දැනෙනවා සිතක් හදලා දෙනවා. දැන් ඒ සිතට දැන් තේක දෙන්නේ ශරීරයට හැබැයි පහසුව දැනෙන්නේ සිතට. නාම රූප දෙකක් නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ. ඇයි මම කියලා ගත්තේ? ඇයි මේ සියල්ල කරන්නේ මම? වැරදි. නාම රූප පරිච්ඡේද ඥානය තමයි ඉස්ලාම උපදවා ගන්න ඕනේ. මේ විභාග කරන ධර්මතාවයන් විභාග කරන ඥානය සම්මර්ෂණ ඥානයයි. මේ සෑම ධර්මතාවයක්ම විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කරන්නේ සම්මර්ෂණ ඥානෙ. ඊගාවට ඒ සම්මර්ෂණ ඥානය තුළින් අපට එන්නේ නාම රූප පරිච්ඡේද ඥානයයි. නාම රූප දෙකක්මයි තියෙන්නේ. හරියටම සිතේ ස්ථාවර වෙන්න ඕනේ. එදාට තමයි මමත්වයෙන් ගැලවෙන්නේ. එදාට තණ්හාව දුර්වල වෙනවා. ඔය samudāre සත්‍ය කියන එක සත්‍යයක් කියලා තමන්ට තේරෙනවා. ඒ නාම රූප දෙකේ ක්‍රියාව දුකයි කියන එකත් තේරෙනවා. මම මුලින් සඳහන් කළා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන්නේ නාම රූප දෙක තුලින්. ඇයි ලෝකේ වෙන දෙයක් නැහැ. ලෝකේ තියෙන එච්චරයි. එහෙනම් ඒ නාම රූප දෙක තුලින් තමයි චතුරාර්ය සත්‍යම අවබෝධ කරන්න තියෙන්නේ. එතන ඉඳලා අපි දන්නවා ඒ ශාරීරික අපහසුතාව තවත් තියෙනවා. රාත්‍රිය ඉඳන් හිටපු ඇඳුම් අපිරිසිදුයි. මාරු කළ පිරිසිදු ඇඳුමක් අඳිනවා. කවුද කිව්වේ අඳින්න? සිත. පෙරේ ඇඳින ඇඳුම සතර මහා ධාතු සතර මහා ධාතුන් එතුවා. ශරීරයත් සතර මහා ධාතු ඒ කියන්නේ රූප. සිතුවිල්ලක් ආව එක නාම ධර්මයක් දැන් මම ඇඳුම් මාරු කරන්න ඕනේ. දැන් මම වැඩට යන්න ඕනේ. කවුද කිව්වේ? සිත අන කරනවා. සිත අන කරාට සිතට වැඩට යන්න බෑ. ඒකට එක්කෙනෙක් කියා යොදාගෙන ඉන්නවා. ඒ තමයි ශරීරය. ඒතොර ශරීරය මමද? ශරීරය මම නෙමෙයි කියන කාරණය පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ අර පහට බෙදුවේ. ආත්මයක් නැහැ, සත්‍යයක් නැහැ, පුච්චරයක් නැහැ, ජීවයක් නැහැ කියලා ඒ පහට බෙදලා පෙන්වනවා. ආයතන හයේදී එකක් නාම ධර්මයක් හැටියට පහක් රූප ධර්මයන් හැටියට. ඇස, කන, නාසය, දිව, ශරීරය රූප ධර්මයන්. ඒවා සතර මහා ධාතු හැටියට. මන ආයතන එක ධර්මයක් හැටියට. දැන් එතකොට මන ආයතනයේ විසින් නෙමෙයිද මේ මෙහෙවන්නේ? මේ මෙහෙවීම තියෙන්නේ මන ආයතන හේවත් මනස හේවත් සිත හේවත් විඥාණය හේවත් නාම ධර්මයේ විසින් නෙමෙයිද මේ මෙහෙවීම තියෙන්නේ. එහෙනම් අපි එතකොට මෙච්චර කාලයක් දැකලා හිටපු ක්‍රමය වැරදීනේ. අපේ මනස රැඳිලා තියෙන රැඳිලා තිබ්බ ඒ අවබෝධය වැරදි. මොකද්ද රැඳිලා තිබුණේ මම මුලින් කිව්ව එකයි. මනස පැටලිලා තියෙන සත්‍ය පිළිබඳව. පුච්චලයේ පිළිබඳව ආත්මයක් පිළිබඳව සත්‍යයකුත් නැහැ පුච්චලයකුත් නැහැ ජීවයකුත් නැහැ ආත්මයකුත් නැහැ මේක අවබෝධ කරගන්න ඕනේ ඒක අවබෝධ කරගන්න නම් නාම රූප වෙන් කරන්න ඕනේ ඒතොර රස්සාවට ගියේ ශරීරය හැබැයි ශරීරයට නිකන් යන්නත් බෑ ආරයත් එක්කම තමයි යන්නේ මේක ඇතුලේ läගලා ඉන්න කෙනෙක් ඉන්නවනේ ඒ කවුද මනායතනේ ඒ සිතත් අරගෙනම තමයි යන යන තැන යන්නේ. එතකොට සිත විසින් තමයි සෑම දෙයක්ම කරන්නේ. කුඹුර කොටන්න කියන්නේ සිත. ලියදි හදන්න කියන්නේ සිත. පෝරු ගන්න කියන්නේ සිත. වපුරන්න කියන්නේ සිත. ඒ කාලෙට දැන් සිතුවිලි එනවද නැද්ද? ඒ සියල්ල නාම ධර්මයන්. මීට කලින් අපි දේශනා තුළ කරුණු 60 හතක් දේශනා කළා තියෙනවා. ඒ කරුණු 67ක් තුල අපි පෙන්වලා දුන්නේ නාම රූප දෙකේ ක්‍රියාවලිය. අදත් ඒ තවත් ටිකක් කියනවා. දැන් එහෙනම් තියෙන්නේ නාම රූප දෙකක්. බනහණ්ඩ එන්න කිව්වේ කවුද? සිත විසින්. අරමුණක් ආවා. අද විහාරස්ථානයේ ධර්ම දේශනාවක් තියෙනවා. ගත්තේ කණින් සෝත විඥාණයෙන් ගත්තා. එතන සිතුවිල්ලක් ඇති වුණා. එතකොට සිතුවිල්ල සිතුවිල්ල නෙමෙයි මෙතනට ආවේ සතර මහා ධාතුන්ත් එක්කයි ආවේ රූපයත් එක්කයි ආවේ ඒතර නාම රූප දෙකම නෙමෙයි දාවේ හ්ම් දැන් වාඩි වෙලා ඉන්නේ එතකොට කවුද නාම රූප දෙකක් නැගිටින්නේ නාම රූප දෙකක් මේක හොඳට විග්‍රහ කරන්න මේක හොඳට බෙදන්න මේක හොඳට වෙන් කරන්න වෙන් කරන්න බෙදන්න විභාග කරන්න කරන්න මනසේ ඔක හොඳට රැදෙනවා එතකොට මෙච්චර කාලයක් අර මෝහය නැමැති දැලෙන් මෙහා පැත්තේ ඉඳලා බැලපු එක දැල ඉරලා මෝහය නැමැති දැල ඉරලා දාලා අපි හොඳට පැහැදිලිව පිරිසිදුව දකින ලෝකය. ඒ ලෝකයේ දකින්නේ සත්‍යයි. පරම සත්‍යයි. පරම සත්‍ය මොකක්ද? නාම රූප දෙකක් තියෙන්නේ. මේ සිත අන කරනවා රූපයට වැඩ කරන්න. සිත අන කරනවා. සිත කියන්නේ මොහොතක් තුළ ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක්. සිත කියන්නේ සිතවිලි. තවත් සිතවිල්ලක් එනවා. තවත් සිතවිල්ලක් එනවා. තව එකක් එනවා. තව එකක් එනවා. බලන්නකො ඉපදිච්ච දවසේ ඉඳලම මොනතරම් මේ කාලය වෙනකොට මොනතරම් සිතුවිලි කොච්චරක් විතර ඇවිල්ලා ගියාද? ඒ වන්නේ අද උදේ ඉඳලා මේ මොහොත වෙනකොට ආපු සිතුවිලි ටික ගණන් කරලා කියන්න පුළුවන්. ආ ඒ ඔක්කොම නාම ධර්මයන්. කෝ එකක්වත් එකක්වත් දෙන්නේ. හැබැයි ඒ සියලු සිතුවිලි ශරීරයේ පවත්තන්න ප්‍රත්‍ය වුණා උපකාර වුණා එහෙනම් නාමයේ රූපයට ප්‍රත්‍ය වෙනවා ඖදනෙත් එහෙනම් සත්‍යයට සංසාරය ඇවිදින්න නාම ධර්ම හයක් උපකාර වෙනවද නැද්ද ආස්සාව හින්දා නෙමෙයිද මේ ලෝකෙට ආවේ නැවත තරහවත් අරගෙන ආවා එයි ওই දෙක අයින් කළා නම් අපි මෝහයෙන් මිදිලානේ මොහෙන් මිදුන්නේ නැත්තේ ওই දෙක සිතේ පැටලිලා තියෙන හින්දා. තිබුණ හින්දා. පෙර භවයේ තිබ්බ නිසා මෝහයත් එක්ක සම්බන්ධ වෙලා ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. හැබැයි අලෝභයයි, අද්වේෂයයි, අමෝහයත් ආවා. පරිත්‍යාගශීලී සිත දන් දුන්නා. ඒ අනුව මේ භවයේත් පහළ වෙනවා දෙන්න ඕන කියලා. ඒයි ඒ පෙර භවයේ දීපු සිත බලවත් වෙලා තියෙනවා. ඒ බලවත් වෙච්ච සිතවිල්ල දැන් මතුවෙනවා. ඒ අනුව දෙන්න හිතෙනවා. සමහර අය කොච්චර තිබුණත් දෙන්නේ නැහැ. හැබැයි පෙර සංසාරේ මොකක් හරි පිනකට යම් කුසල සිතුවිල්ලක් අරගෙන මේ භවයට ආවා. හැබැයි මච්චරියත් එක්ක තමයි ආවේ. මච්චරිය කියන්නේ සිතුවිල්ලක්. මොකද්ද මච්චරිය කියන්නේ? මසුරුකම. සම්පතංගනවා. තියෙන බව පෙන්වන්නේ. හංගනවා. ඒකට මොකද්ද කියන්නේ? මසුරුකම. තියෙනවද නැද්ද සිතේ? ඒ අනුව දන් දීලා එයාලා මේ භවයේ දෙන්නේ. අන්න පෙර භවයේ දීලා තියෙනවා. චුට්ට චුට්ට හරි දීලා තියෙනවා. ඒක වර්ධනය කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අලෝභ සහගත සිත කිව්වේ. පරිත්‍යාගශීලී සිත. එහෙනම් ඒකත් නාම ධර්මයක්ද? නාම ධර්මයක්. අද්දේශයක් තියෙනවා. ඔයත්තන්ටත් තිබ්බා. ඒ අදත් තියෙනවා. සත්‍ය කෙරෙහි කරුණාවක් තියෙනවා. මෛත්‍රියක් තියෙනවා. කෙනෙක්ගේ දුකක් දැක්කාම ශරණෙන් සිත උණු වෙනාය නැද්ද? ඉන්නවා. ඒක පුරුදු කරන් ආවේ මේ භවයේද? නෑ. පෙර සංසාරේ ඉඳන් ආපු පුරුද්දක්. අද්දේශයක් ආවා. ඒ දෙක තුල ඒ දෙක සිත තුල ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ ප්‍රඥාව හින්දා. එතකොට පරිත්‍යාගශීලී සිත, කරුණා මෛත්‍රී සහගත සිත හා ප්‍රඥා සහගත සිත. ඒකත් තරං ආවා. කුසල හේතු තුනයි අකුසල හේතු තුනයි. අකුසල හේතු තුන දුක් විපාක. කුසල හේතු තුන සැප විපාක. දැන් මේ එතකොට සැප විපාක කියන්නේ කර්මයේ ප්‍රතිඵලද නැත්. සැප විපාක. කම්මස්සගත මානව සත්තා. කම්ම දායාදු. කම්ම යෝනි උපදින තැන තීරණය කෙරුවේ කර්මයයි. කම්ම බන්දු ඥාතිය කර්මයයි. කම්ම පටිසරණ පිලිසරණ කර්මය. එතකොට කර්මය කිව්වේ නාම ධර්මයක්ද නැත්? සිත තුළ උපදිච්ච සිතුවිල්ලක්ද? සිත තුළ උපදිච්ච සිතුවිල්ල කර්මය කිව්ව එකයි. එහෙනම් මේ නාම ධර්මයන් අපිට මෙච්චර කල් කලේ අර්ථයක්ද අනර්ථයක්ද? හැබැයි දැන් පුංචි අර්ථයක් හදලා දීලා තියෙනවා. පුංචි අර්ථයක් හදලා දීලා තියෙනවා. ඒ මොකක්ද? මනුෂ්‍යාත්ම භවයක් ඇදුවා. ඒ භවයේ ධර්මයේ පවතින කාලයක්. තුනරුවන් කියන වචනය අහන්න තියෙන කනට වැටෙන කාලයක්. එහෙනම් ඒක සම්පතක්ද? සම්පතක්. එහෙනම් ලෝභයත්, දේශයත්, මෝහයත් කියන නාම ධර්ම තුන දුක් විපාක හැදුවා. ඇයි? ලෝභයයි, දේශයයි, මෝහයයි කියන්නේ අකුසල මූල ධර්ම. අකුසල් කරන්න මුල් වෙන සිතුවිලි ඒවට කියන්නේ අකුසල මූල. කුසල මූල අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි කුසල මූල. ඒ කුසල මූල තුලින් කරන්නේ හොඳ වැඩ. අකුසල මූල ධර්මතාව වලින් කරන්නේ නරක වැඩ. ඒවට කිව්වා පව් කියලා. හොඳ වැඩවලට කිව්වා පින් කියලා. එතකොට එහෙනම් පෙර භවයේ ඉඳලා මේ භවයට ආවේ මොකක් අරගෙනද? කුඹුරේ පුටි කරගෙන නෙමෙයි. මොනවා අරගෙන දාවේ මේ භවෙට ඉඩම් කෑල්ලක් කරන් නෙමෙයි. ගියක් දොරක් හදාගෙන නෙමෙයි වාහනයක් අරන් නෙමෙයි. ඇඳුමක්වත් නැතුවයි ආවේ. දෙකක් අරන් ආවා. මොකක්ද? පව්. ඒ නිසා තමයි කම්මස්ස කතා මානව සත්ත කර්මය කියන්නේ නාම ධර්මයක්. එහෙනම් මේ නාම ධර්ම 6 වෙන් කරන්න. ඒ නාම ධර්ම 6 නිසා රූප ධර්මයන්ගේ ස්වභාවයන් හැදුවා. අපිට මේ භවය හදලා දුන්නා කකුල් දෙකෙන් දෙපා වලින් ඇවිදලා යන්න පුළුවන් රූප ධර්ම ටිකක් හතරක් හැදලා නැහැ නේ ඔව් ඊට වැඩි අයත් ඉන්නවා බොහෝපා අපා පා නැති අයත් ඉන්නවා එහෙම හැදුවෙත් නැහැ ඒ හදලා තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් විනා සත්‍යයේ පුච්චලෙක් නෙමෙයි ඒ අනුව යාට සිතුවිලි හැදෙනවා එයාට ඒ අනුව සිතුවිලි හැදෙනවා අපිට හදලා තියෙනවා දෙපා අපට ඒ අනුව සිතුවිලි හැදෙනවා. ඒ හැදෙන සිතුවිලි නාම ධර්ම දෙපා වලින් ඇවිදින්නේ මම නෙමෙයි රූප ධර්ම. ඒවත් සතර මහා ධාතු. පැහැදිලිද කියන එක. එහෙනම් සත්‍ය මේ සංසාරය ඇවිදින හේතු හය අයින් කළොත් මොකද වෙන්නේ? සසරෙන් නිවනට බණ කියන්නේ. හේතු හය හදන තාකල් කුසල හේතු හැදුවොත් සුගති හතයි දිව්‍ය ලෝක හයයි මනුස්ස ලෝකයයි. ඒ කුසල හේතු ගොඩාක් දෙනා සිද්ධ කරන්නේ භව තණ්හාවේ. හොඳ භවයකට. එතන තණ්හාව තියෙනවා. දිව්‍ය ලෝක හයේ හෝ manuss ලෝකේ ප්‍රතිසන්දි ගන්නට තියෙන ආස්ාව නිසා කුසල් කරනවා. නෑ කුසලයේ කරලා ප්‍රාර්ථනා කරන්න එකම ප්‍රාර්ථනාවයි මට මේක සංසාරෙන් මිදෙන්නට උපකාර වේවා. මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න. මේ නාම රූප දෙකෙන් ගැලවෙන්න මට මේ පුණ්‍ය ශක්තිය ප්‍රත්‍ය වේවා උපකාර වේවා කියලා හිතුවොත් ඒක හේතුවක්ම තමයි මේ සසරෙන් මිදෙන්න. අර භව තෘෂ්ණාවත් එක්ක පැටලිලා තියෙන මනසට තව ආහාරයක් දුන්නොත් මේ හේතුවෙන් මට සුගතියක් හම්බුනොත් හොඳයි කියලා ලැබෙනවා. හරි. හැබැයි එතකොට ආයේ තියෙන්නේ මොකද අර හේතු හය හදලා තියෙන්නේ. ලෝභයත්, දේශයත්, මෝහයත්, අලෝභයත්, අද්දේශයත්, අමෝහයත්. ওই හයම සිත තුල ගොඩ නැගිච්ච ඒවා නෙමෙයිද? නාම ධර්මයන්. එහෙනම් මේ නාම ධර්මයන් විසින් නෙමෙයිද මේ රූප ධර්මයන් මෙහෙවන්නේ? කකුල් හතර එකක් හැදුව. එයාටත් නාම ධර්මයක් නෙමෙයි දේශිතවිල්ල මෙහෙවි. තෝදෙය බ්‍රාහ්මණයා බල්ලෙක් කළා ඉපදිවි. එයාගේම සිතුවිලි නෙමෙයිද? කාටවත් දෙන්න හිතුන්නේ නැහැ කිසි දෙයක් දුන්නෙත් නැහැ දරුවට අච්චුව දෙන්න මේපා දුන්නොත් එහෙම පොඩ පොඩ හරියව අඩු වෙලා යනවා නැති වෙලා යනවා දෙන්න මේපා කිව්වා කාටවත් දැන් අන්තිමට දන්නවනේ වෙච්ච දේ නේ දැන් දුන්නේ නැහැ. ඊට පස්සේ ගෙදරට එලා ටික රකින්න මිදුලට වෙලා හිටගෙන. ගෙදර එන අයට බුරලා එලවන. බුදුරජාණන් වහන්සේට බුරලා එලවන්න හදුවනේ නේ. ඔව්. එතකොට ඒත් රකින්න. එදත් රැක්කා දැනුත් ඇවිල්ලා රකින්න. එහෙනම් මේ නාම ධර්මයන් අපට කරන්නේ යහපතක්ද? හදන රූප ධර්මයන්ගේ ස්වභාවය. හැබැයි මේ භවයේ හදලා තියෙනවා. ඒකෙත් හැබැයි වෙනසක් තියෙනවා. ඒ ස්වභාවයන්, ඒ නාම ධර්මයන් විසින් හදපු රූප ධර්මයන්ගේ වෙනසක් නැද්ද? තියෙනවා. කෙනෙක් ලස්සනයි, කෙනෙක් කැතයි. කෙනෙක් දීර්ඝාෂ විඳිනවා, කෙනෙක් අඩු වයසෙන් මැරෙනවා. කෙනෙක් නිරන්තරයෙන් ලෙඩ, කෙනෙක් නිරෝගී. නැද්ද? කෙනෙක් ප්‍රඥාවන්තයි, කෙනෙක් අඥානයි. ඇයි හැදුවේ වෙනස් කළේ කවුද? අර නාම ධර්මයන් විසින් ලෝභය, ද්වේෂයත්, මෝහයත්, අලෝභයත්, අද්වේෂයත්, අමෝහයත් කියන මූල ධර්මයන් එහෙනම් ඔය හේතු හය අයින් කරමු. කරන්න වෙනවා. කුසලුත් එපා, අකුසලුත් එපා. මං කරන්නේ ක්‍රියාවන් විතරයි. ඒ ක්‍රියාව නිවනට. පුණ්‍යක් ක්‍රියාවක් සිද්ධ කරනවා කමන්නේ. මේ ක්‍රියාව සිද්ධ කරලා මම ප්‍රාර්ථනා කරනවා මම බලාපොරොත්තු වෙනවා මට නිවනින් සැනසෙන්න ලැබේවා කියලා. සත්‍ය වශයෙන්ම ලැබෙනවා. ඒ මගට වැටෙන්නේ. ඒ සඳහා සත්පුරුෂය ඒ සඳහා දේශනා කරන සත්පුරුෂයම තමට ආශ්‍රයට ලැබෙනවා. ඒ තුළ තමට නිවන් මඟ විවෘත වෙනවා. නිවන් මඟ පැහැදිලි වෙනවා. නිවනට ලං වෙනවා. මෙච්චර කාලයක් යන්න බැරි වුණේ එතකොට ඔය හේතු හැම හැදුවා නේද? එහෙනම් අපි දැන් නාම ධර්මයන් රූප ධර්මයන් පිළිබඳව යම් තාක් දුරට පැහැදිලි. හැබැයි වෙන්නේ ආයෝය දෙකකට පටලව ගන්නවා. ආයකට පටලව ගත්ත ගම මම ගලවන්න ඕනේ ඔක. ගලවන්න ඕනේ. ගලවපුදාට තමයි සත්‍ය පේන්නේ. ඒ සත්‍ය දර්ශනේ බෞද්ධ දර්ශනේ. ඒ දකින්නේ බුදුදහම. බුදුරජාන් වහන්සේ පෙන්නලා දීපු ස්වභාවයයි ඒ දකින්නේ. එදාට ලැබෙන සතුට ඒක වචනෙන් කියන්න බෑ. මම සත්‍ය දැක්කා. මම සත්‍ය දැක්කා. ඒ ප්‍රීතිය භුක්ති විඳින්නේ මාර්ගඵලලාභී. ඒ සතුට ඒ ප්‍රීතිය භුක්ති විඳින්න ධර්මය අවබෝධ කරගත්ත අය විතරයි. අනවබෝධය තුල ඉන්න තාක්කල් ඒ ප්‍රීතිය ඉන්නේ. ඒකට කියන්නේ निराமிස ප්‍රීතිය. निराமிස ප්‍රීතිය. අසීමිත සතුටක් ඒ සතුට Tamanma භුක්ති විඳලා බලන්න ඕනේ. ඒක තව කෙනෙකුට කියන්න පුළුවන් සතුටක් නෙමෙයි. මේක මෙන්න මේ විදිහේ සතුටක් කියලා. Tamanma භුක්ති විඳලා බලන්න ඕනේ. එහෙනම් ඒ තුලින් පැහැදිලි නාම රූප දෙකක් තියෙන කියන කාරණය. තව ටිකක් කියනවා. විතර්ක හයක් තියෙනවා. විතර්ක කියන එක දන්නවද? විතර්ක කියන්නේ කල්පනා කරනවා. ඉතින් කල්පනා කරන්නේ නැද්ද? කල්පනා කරන අපි සෑම කෙනෙක්ම. මොනවද කල්පනා කරන්නේ? රූප විතර්ක. රූප පිළිබඳව කල්පනා කරන්නේ නැද්ද? කල්පනා කරනවා. බාහිර රූප පිළිබඳවත් කල්පනා කරනවා. අධ්‍යාත්මික රූප පිළිබඳව කල්පනා කරනවා. හිසේ ඉඳලා පාදාන්තය දක්වා ශාරීරිය පේන්න තියෙන ටිකත් අභ්‍යන්තරයේ තියෙන රූප පිළිබඳවත් කල්පනා කරන්නේ නැති. කල්පනා කරනවා. කෙස් පිළිබඳව කල්පනා වෙන්නේ නැති. නියදත් සම් පිළිබඳව කල්පනා වෙන්නේ නැති. තමන්ගේම ශාරීරිය පිළිබඳව කල්පනා කරන්නේ නැති. හැබැයි වයස 50 60 යනකොට එක එක තැනින් තල කැලල් අරම වෙනවා. ඒකට ඉතින් ක්‍රීම් මොන හරි ගාන්නත් හිතෙන ඔකට නැති කරගන්න. නැද්ද? එතකොට මේක පිළිබඳව කල්පනා කරන්නේ නැද්ද? කල්පනා කරනවා. ඔව්. අභ්‍යන්තරෙත් එහෙමයි. කුසදිහැ මොකක් හරි රිදුමක් එනකොට කල්පනා කරනවා මොකද්ද වකුගඩුවද මොකද්ද දන්නේ. ආමාශය රෝගියක්ද වකුගඩුවේද? මත්තම් මේක යන්න ඕනේ බලන්න පරීක්ෂා කරලා. කල්පනා වෙනවද නැද්ද? කල්පනා වෙනවා කියන්නේ සිතක්. සිත කියන්නේ නාම ධර්මයක්. ඒ කල්පනා කිරුවේ මොනවා ගැනද? රූප විතර්ක. රූප කිව්වේ මොනවටද? හතර මහ ධාතුන්ට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා නෙමෙයි කල්පනා කරන්නේ. මගේ බඩේ රිදිලක් එනවා, පපුවේ රිදිලක් එනවා. දැන් හાર્ට් එකටත් දැන් අවුරුදු 65ක් 70ක් විතර වෙනවා. කොහොමද දන්නේ? දැන් මේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය. ඒකෙන් තමයි මේක පොඩ්ඩක් චෙක් කරගන්න යන්න ඕනේ බලන්න. යන හොස්පිටල් එකට. හෘද රෝග පිළිබඳ විශේෂඥ ડોක්ටර් කෙනෙක් ඉතින් ඒ පරීක්ෂා කරන්න දොස්තර මහත්තයා වල්ලලා ඉතින් දීලා බලනවා. දැන් රූප විතරක බලන්න ඕනේ කියලා මහත්තයාට කියලා කල්පනා කළා. නැද්ද කල්පනා කරන්නේ? රූප විතරක. ඇයි කරන්නේ එහෙම? කරන්නේ තණ්හාවෙන්ද? තණ්හාවෙන්ද කල්පනා කරන්නේ. රූප පිළිබඳව විතර්ක කරනවා නම් යම් කෙනෙක් විතර්ක කරන්නේ තණ්හාවෙන්දමයි. ශරීරය ආසාව අතහැරලා නැහැ නේ. ඒ හින්දා නේද කල්පනා කරන්නේ. ඉතින් බලන්න. ඒතර කල්පනා කරනවා කියන්නේ සිතක් කල්පනා කරන්නේ. එතකොට මම ගැනද? හෘදේ වස්තුව කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක් නිසා හෘදේ වස්තුව සත්‍යයේද? ද පුච්චලේද? නෑ යම් කොටසක් විතරයි. මේ ශාරීරික අභ්‍යන්තරයේ තියෙන එක කොටසක් විතරයි කොටසෙන් නිර්මාණය කෙරුවේ සතර මහා ධාතුන්ගෙන් ඒකට කර්මය කියන ධර්මතාවයත් උපකාර කළා. සෑම කෙනෙක්ගේම හෘදේ වස්තු එකම ආකාරයක් නෙමෙයි. මේ මැෂින් එක පවතින සමහර කෙනෙකුට 3 මාසයයි. දරුවා ඉපදුණු ගමන් ડોක්ටර් පරීක්ෂා කළ බලලා කියන දරුවාගේ heart එකේ නම් ආකාරي ප්‍රශ්නයක් තියෙනවා. හයියෙන් හුස්ම ගන්න, අමාරුවෙන් හුස්ම ගන්න. ඒතර දරුවා මාස 3 මැරෙනවා. ඒතර දරුවක් දරුවෙක් මැරුණාද? අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය නැවතුණාද? මොකක්ද උනේ? අනේ බලන්නකෝ ආරයාගේ දරුවෙක් හම්බෙලා ඉපදිලා මාස 3යිනේ ජීවත් වුනේ. කවුද එතකොට මාස 3ක් ජීවත් වුනේ? අනේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ආයස මාස 3යි. පුජ්‍යලේකට ආයස මාස 3ක් නැහැ. පුජ්‍යලේක ඇත්තේ නැහැ. නමුත් අපි දැන් බලන්න අපි කල්පනා කරනවා රූප පිළිබඳව අපි කල්පනා කරනවද නැද්ද? රූප විතර්ක. ඒතර මේ ශාරීරිය බාහිරින් පේනන්න තියෙන දේහා අභ්‍යන්තරයේ තියෙන සියලුම දේවල් පිළිබඳව අපි නිරන්තරයෙන් කල්පනා කරනවා. රූප විතරක. කල්පනා කරනකොට මොකද වෙන්නේ? ඊගාට තව එක්කෙනෙක් එනවා පස්සෙන්. ඒ තමයි ਵਿਚාර. ਵਿਚාර කියන්නේ සොයා බලනවා. නැද්ද? කල්පනා කරලා යම් දෙයක් වෙනස් වෙලා තියෙනවා නම් විකෘතිතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව සොයා බලනවා. විතක්ක ਵਿਚාර ওই ධර්ම ඔයනේ නාම ධර්ම දෙකෙන් තමයි මේ ප්‍රවෘත්ති ඇදගෙන යන්නේ. ඒතර අධ්‍යාත්මික රූප විතරක් නෙමෙයි බාහිර රූප. බාහිර රූප පිළිබඳව විතර්ක නැද්ද? ඒවත් තමයි වැඩිපුර තියෙන්නේ. තමන්ගේ ශාරීරිය ගැනවත් තමන්ගේ සෞඛ්‍ය ගැනවත් හිතන්නේ බාහිර දේවල් වලට තියෙන තෘෂ්ණාව නිසා ඒ පිළිබඳව කල්පනා කරනවා. නැද්ද? පර්චස් ලිස්ට් එකට තවත් 10ක් එකතු කර ගන්න ඕනේ. ඒක හදා ගන්න බලන්න ඕනේ. තවත් ඉඩම් කැලක් කොහෙන් හරි ගන්න ඕනේ. නැත්ද? රූප විතර්ක යාන වාහන පොඩි වාහනයක් තියෙන ඕක හරියන්නේ නැහැ. ඔක කොළ ලොකු වාහනයක් ගන්න ඕනේ. රූප විතර්ක. ගෙදර තියෙන උපකරණ ටික මදි මේක බයව දැන් පරණයි කැඩලා අලුත් අලුත් ඒවා ඇවිල්ලා තියෙනවා නවීන පන්නේ ඒවා. අනේ ඒවා ටිකක් ගන්න ඕනේ. රූප විතර්ක. ඔව්ද නැත්ද? දැන් බලන්න මේ විතර්ක වලට සිත තුල ඉඩ දීලා විතර්ක කියන්නේ නාම ධර්මයක්. කල්පනා කරන්නේ සිතින්. සිත කියන්නේ නාම ධර්මයක්. එක චිතක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙලා ඉවරයි ඔක. හැබැයි අපි නැවත නැවත නැවත නැවත ඒ විතර්කේ හොයනවා. නැවත නැවත ඒ සිතුවිල්ල හොයනවා. නැවත නැවත ඒක වර්ධනය කරගන්න හොයනවා. ඒ නාම ධර්මයේ බලවත් කරගන්න හොයනවා. ඉතින් නාම ධර්මයේ බලවත් කරගන්නකොට අර ධර්මතා හයත් එක්ක තමයි ඉන්නේ. අර භවයෙන් භවයට භවයෙන් භවයට අරගෙන යන්න ඉදිරිපත් වෙන ධර්මතා හයක් ලෝභයයි ද්වේෂයයි මෝහයයි අලෝභයයි අද්වේෂයයි අමෝහයයි හයම එනවද නැද්ද ගොඩක් අරගෙන පොඩ්ඩක් දෙන්නත් හිතනවා ඔව් අපි පෙර සංසාරේ දීලා තියෙන හින්දා මේ පාර ගොඩක් හම්බුණා ඒකේ මේකෙන් හැබැයි පොඩ්ඩක් දෙමු මේ පාරත් ඉතින් එහෙම දෙනවා හිටියෙකුත් දෙනවා හැබැයි ඔක්කොම දෙන්නෙත් දෙන්නත් බැහැ එමනේ ඇයි එතකොට? රූප විතර්ක. එහෙනම් රූප පිළිබඳව විතර්ක කරනවා. එතකොට රූප කියන්නේ සතර මහා ධාතු විතර්ක කියන්නේ සිතක්, සිතුවිල්ල. දැන් නාම ධර්මයන්, රූප ධර්මයන් විභාග කරනවා, හොයනවා, පරික්ෂා කරනවා, විමසනවා, ලං කරගන්න හදනවා, එකතු කරනවා, පොදි බඳිනවා. දැන් පොදි බඳිනවා, එකතු කරනවා, රැස් කරනවා මොනවද? සතර මහා ධාතු. හැබැයි වස්තුව කියලා කියන්නේ. කාගේ වස්තුවද? මගේ වස්තුව. තේරෙනවද? දැන් වස්තුව එකතු කරලා එකතු කරලා එකතු කරලා රැස් කරලා රැස් කරලා තියලා අර හය ප්‍රවෘත්ති අනුව ඒ කියන්නේ ආස්සාවයි තරහවයි මුලාවයි අලෝභය අධිශ්‍ය මොහයි ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන ওই හය තුල läගලා ඉන්න මනස තව භාවයකට සම්බන්ධ කරනවා ඒ ගිහිල්ලා ආයි ආයි පටන් ගන්නවර වැඩි. ආයි නාමයේ තුලින් රූප කල්පනා කරනවා. රූප රස කරන විදිය. සිතුවිලි තුලින්. කල්පනා කළ බලන්න ධර්ම දේශනාව අදට අවසන් කරනවා. මේ ධර්ම දේශනාව ඊගව ධර්ම දේශනාවේදී නැවතත් කියනවා. තව තියෙනවා නාම රූප පිළිබඳව තව ගොඩක් කියන්න තියෙනවා. දැන් පැහැදිලි වෙන්න ඕනේ. දැන් පැහැදිලිද? ආත්මයක් කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ඒකට ආත්මය කියනවා. එහෙම එකක් තියෙනවද? ඔව්. ඒක සත්‍යයේ පුච්චලයක් මමද? නෑ. හත්යේකුත් නෙමෙයි පුච්චලයකුත් නෙමෙයි මම කියලා කෙනෙකුත් නෙමෙයි. සතර මහා ධාතුන් මනස විසින් මෙහෙවනවා. මනස කිවේ නාම ධර්මයක්. නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවනවා. ඒ නාම ධර්මයන්ට උපකාර පිණිස රූප ධර්මයන් පවතිනවා. නාමයේ රූපයට ප්‍රත්‍ය වෙනවා. රූපේ නාමයට ප්‍රත්‍ය වෙනවා. නාමේ නාමයට ප්‍රත්‍ය වෙනවා. රූපේ රූපයට ප්‍රත්‍ය වෙනවා. නාම රූප දෙකක් වුණොන්ට ප්‍රත්‍ය වෙවි මේ සංසාර ප්‍රවෘත්ති අරන් යනවා. විඳින කෙනෙකුත් නැහැ. පුච්චලෙකුත් නැහැ. සත්‍යයකුත් නැහැ විඳින. හැබැයි විඳීමමයි හොයන්නේ. ඒකයි වැරදුනේ. විඳීමමයි හොයන්නේ. හැබැයි විඳින කෙනෙක් නැහැ. ඉතින් විඳින කෙනෙක් ඉන්නවනම් විඳීම හෙව්වත් කමන්නේ. විඳින කෙනෙකුත් නැහැ. මේ ස්වභාවය යථා ස්වභාවය අවබෝධ කරගන්න එතකොට තමයි සිත මේ භවයන් කාම භව රූප භව අරූප භව කියන භවත්‍රය තුල සිත නොඇලී පවතන්න පුළුවන්. නැත්තම් ඇලෙනවා සිත. හොඳයි අදට નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය සම්මානින් මහාචාර්ය රෝහණ ගරුතර මහතා ගංගා ගරුතර මහත්මිය සහ මලිත්තා ගරුතර දියණිය විසින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන. ඉතින් ඊළඟේ පරලෝසබස් ශිර ඥාතීන් ට මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන අපින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා සපෙන් සපේටපත් වේවා සියලු දෙනාම උතුම් වූ ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන්න රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔය සියලු දෙනා නමිනුත් පරලෝසපත් යම් ඥාතියක්ද සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා ඉතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන්න රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඉන්න බාප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දායකත්වයේ දරන සම්මානනීය මහාචාර්ය රෝහණ ගරුතර මහතා ගංගා ගරුතර මහත්මිය ඇතුළු ඒ මනිත්සා ගරුතර දියණිය ඇතුළු ඒ සියලු දෙනාටමත් උනුරුවන්ගේ ඔය සියලු දෙනාටමත් ඒ සියලු දෙනාටත් සියලුම ලංකාවාසී සියලු දෙනාටත් සියලු ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දැන් මේ අවස්ථාවේ පවතින මේ ලෝකේ පුරා පවතින ඉතා භයානක වසංගති තායික්මනින් දුර වේවා සියලු දෙනාම නිදුක් නිරෝගී සුවපත් භාවයට පැමිණෙත්වා රෝහල් වල නේවාසික ප්‍රතිකාර ලබන තායික්මනින් නිරෝගී සුව ලැබෙත්වා මේ අපේ සියලු දෙනා සියලු ලෝකවාසීන්ට මේ අවස්ථාවේ දැනෙන මේ කායික අපහසුතාවයන් මානසික අපහසුතාවයන් ඊතා ඉක්මනින් දුර වේවා ඒ සඳහා මේ රැස් කරගත්ත උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන සියලු දෙනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු